ඒ වගේම සහසම්බන්ධ වෙන සියලු දෙනාට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සැමට දහම් අසන්නට අවස්ථාවක් සලස්වා දීම මේ පින්නතුන්ගේ මූලික පරමාර්ථයයි. අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ පරාභව සූත්‍රයේහි හත්වැනි පරාභව කාරණේ හැටියට එහෙම නැත්නම් පිරිහීමේ කාරණේ හැටියට තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ගාථා ධර්මය. පරාභවයේ හෙවත් ජීවිතයක පරිහානියට හේතු වෙන කරුණු මොනවද කියලා විස්තර කරන තැන මේ මේ காரணා පුද්ගල පරිහානියට මේ ලෝක වශයෙන් පරලෝක වශයෙන් පිරිහීම සඳහා හේතු වෙනවයි කියලා කරුණු ගණනාවක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනවා ඒ සූත්‍රයේහි හත්වැනි කාරණේ හැටියට දක්වන ගාථා ධර්මයයි අපි අද මාතෘකා කරන්නට යෙදුනේ මේ හත්වැනි කාරණේ හැටියට දක්වන්නේ විවිධ කරුණු වලින් මානය ඇති කරගෙන ඒ මාන්නෙන් මත් වූ මාන්නෙන් වික්ෂිප්ත වූ ව්‍යාකූල වූ සිත් ඇතිව යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ මාන්නෙන් තද වුණු මාන්නෙන් විපරීත වුණු මාන්නෙන් මත් වුණු අන්නයව පහත් කොට තකන තමන්ම හැම කාරණයකින්ම උසස් කොට හිතන එබඳු පුද්ගලයා ඒ මාන පරවස ස්වභාවය පිරිහීමේ දොරටුවක් හැටියට පිරිහීමේ කාරණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී දේශනා කරන්නේ ජාතිත් හද්දෝ ධනත් හද්දෝ ගොත්තත් හද්දෝච යෝනරෝ යම්කිසි මිනිස්සෙක් ජාතියෙන් Taman මාන්නෙන් මත් වෙලා ඊළඟට Tamanගේ ගෝත්‍රයෙන් ගෝත්‍රය කියලා කියන්නේ අද කාලේ ගෝත්‍රයයි ජාතියයි කියන එක ගොඩක් වෙලාවට එක වගේම භාවිතා කරනවා. එතකොට ගෝත්‍රයයි කියලා කියන්නේ යම්කිසි ජන කොට්ටාසයක්. අපි මේ මේ ජන කොටසෙන් තමයි පැවතගෙන එන්නේ. අපි මේ මේ විදිහේ බොහොම පෞරාණික වැදගත් પરම්පරාවකින් තමයි පැවතගෙන කියලා එයින් යම්කිසි කෙනෙක් මත් වෙනවා ඊළඟට ජාතිත්තද්දෝ ධනත්තද්දෝ ධනෙන් යම්කිසි කෙනෙක් මත් වෙනවා අන්න ඒ විදිහට ගෝත්‍රයෙන් ධනෙන් ජාතියෙන් මත් වෙලා ඒ මත්භාවය නිසා අන් අය හෙලා තලා දකිමින් Taman හුවා දක්වමින් කටයුතු කිරීම පිරිහීමේ දොරටුවක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ගාථා ධර්මය මූලික කරගෙන අද පින්නතුන්ට අපි පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මාන්නය කියලා කියන්නේ මොකක්ද කියන මූලික දැන හැඳිනීමක් ඇති කරගන්නටත් ඒ වගේම මේ මාන්නෙන් මත්වීම සිද්ධ වෙන්නේ කොහොමද? ධර්මයේහි විශේෂයෙන් විභංග ප්‍රකරණේ ක්‍රම 27කට මේ මාන්නෙන් මත්වීම දක්වනවා. එහෙම නැත්නම් මත් වෙන කරුණු 27ක් එහි දේශනා කරනවා. මේ මේ කාරණේ නිසා පුද්ගලයාට මේ මාන මදය ඇති වෙනවා. මදයයි කියලා කියන්නේ මෙතන මත්වීම. හරියට මත්පැන් බීවහම මද්ද්‍රව්‍ය ශරීරගත කර ගත්තාම යම් විදිහටද කායික මානසික මත්භාවයක් ඇති වෙන්නේ හොඳ නරක තෝරා බේරා ගන්නට බැරිව කල යුත්ත නොකල යුත්ත තෝරා බේරා ගන්නට බැරිව සදාචාරයේ දුරාචාරය නොදැන නීතිය ධර්මය යුක්තිය මේ කිසිවකට එකඟ නොවි තමන්ට හැඟෙන දේ තමන්ට සිතෙන දේ ඒ ආකාරයෙන්ම සිදු කරන ස්වභාවයකටපත් වෙනවා මේ විවිධ විෂම දේවලින් ශරීරය මත් වුනහම මත්පැන් පානය සහ නොයෙකුත් මත්ද්‍රව්‍ය ශරීරගත කරගත්තාම ඒ බඳු විකෘති ස්වභාවයක් අපට මිනිසුන් තුළින් ප්‍රකට වෙනවා. මේ කියන ලද මේ මාන්නෙන් මත්වීම කියන එක ඊටත් වඩා බොහෝ භයානක දෙයක්. මොකද අර මත්ද්‍රව්‍ය වලින් මත් වුනොත් නම් ඒකේ ඒ සැර තියෙන තාක්කල් පැය ගාණක් එහෙම මත් වෙලා තිබිලා ඒක ක්‍රමානුකූලව ප්‍රතික්‍රියා කරලා ඒක වෙනස් වෙලා යනකොට එහෙම නැත්නම් අහෝසි වෙලා යනකොට පුද්ගලයා නැවත ප්‍රකෘති තත්වයටපත් වෙනවා. ඒක පැය කීපකින් වෙන්න පුළුවන්, දවසකින් හමාරකින් වෙන්න පුළුවන්, දවස් ගානකින් හරි ඒ තැනැත්තා නැවත යථා තත්වයටපත් වෙනවා. එහෙම යථා තත්වයටපත් නොවෙනවා නම් ඖෂධ ප්‍රතිකාර කරලා හරි ඒ තැනැත්තා යථා තත්වයට පමුණුවන්නට පුළුවන්කම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාන්නෙන් මත් වුනහම ජාතිය නිසා, ධනය නිසා, ගෝත්‍රය නිසා, නිරෝගිකම නිසා මේ විවිධ කරුණු නිසා පුද්ගලයා මානෙන් මත් වෙලා විපරීත වුනහම ඒ විපරීත භාවය පැය කීපකින් වෙනස් වෙන දෙයක් නෙමෙයි. දවස් කීපකින් වෙනස් වෙන දෙයක් නෙමෙයි. අවුරුදු කීපකින් වෙනස් වෙන දෙයක්ුත් නෙමෙයි. ඒක එන්න එන්නම උත්සන්න වෙලා මුළු ජීවිත කාලයක් මුළුල්ලේම ඒ තනත්තා විවිධ ව්‍යසනයන්ට පමුණවන්නට පුළුවන්. මේ ලෝක වශයෙන් පරලෝක වශයෙන් පිරිහෙන්නට එයම කාරණයක් වෙන්නට පුළුවන්. ඒ නිසා මත්ද්‍රව්‍ය වලින් පුද්ගලයා මත් වෙන්නේ යම්සේද ඊටත් වඩා අතිශයින්ම භයානක කාරණයක් හැටියට ධර්මයේහි දක්වනවා මාන්නයෙන් මත් මොකද්ද මාන්නයයි කියලා කියන්නේ? මන බැලීම, සංසන්දනය කිරීම නිසා තමයි මේ తත්වය ඇති අපට ජීවිතේ පුරුදු වෙලා තියෙනවා නිරන්තරයෙන් සසඳලා බලන්න. අපේ රූපය අනිත් අයගේ රූපයත් එක්කලා අපේ උස මහත අනිත් අයගේ උස මහතත් එක්කලා අපේ ධනය අන් අයගේ ධනයත් එක්කලා අපේ හැකියාව අන් අයගේ හැකියාවත් එක්කලා දැනුගත්කම් ඒ වගේම Tamanගේ පිරිස් බලය මේ නොඑක් දේවල් මේක අමුතුවෙන් උත්සාහයෙන් කරන දෙයක්වත් නෙවෙයි ස්වභාවයෙන්ම මිනිස් සිත් සතන් තුළ මේ සංසන්දනය කරලා බලන ස්වභාවය මතුවලා එන ක්ලේශ ධර්මයක් මේ මාන්නය නැමැති ක්ලේශ ධර්මයේ කොයි තරම් බරපතලද කියනවා නම් සෝවාන් මාර්ගඥාණයෙන් මේ ක්ලේශය අහෝසි වෙන්නේ නැහැ. සකෘදාගාමි මාර්ගඥාණයෙන් මේ ක්ලේශය අහෝසි වෙන්නේ නැහැ. අනාගාමි මාර්ගඥාණයෙන් මේ ක්ලේශය අහෝසි වෙන්නේත් නැහැ. අරහත්ත්වයට පැමිණෙන තෙක්ම මේ මාන්නය නැමැති ක්ලේශය පවතින. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම සෝවාන් මාර්ගඥාණයෙන් අහෝසි වෙනවා. ඒත් මාන්නය තියෙනවා. ඒ කියන්නේ සෝවාන් වෙච්ච පුද්ගලයාටත් මාන්නය තියෙනවා. ඒ පුද්ගලයාත් සංසන්දනය කරනවා. එතකොට සකෘදාගාමි වෙනකොට කාමරාග පටික දෙක තුනී වෙලා යනවා. ඒත් මාන්නේ ඉතුරු වෙනවා. සකෘදාගාමි වෙච්ච පුද්ගලයා අනුන් සමග සංසන්දනය කර කර මම උසස්, මම පහත්, මම ඒ අය සමග සමානයි කියලා මෙහෙම සෙය්‍යමාන, සදිසමාන, හීනමාන වශයෙන් ඇති කරගන්නවා. ඊළඟට යම්කිසි පුද්ගලයෙක් අනාගාමී තත්වයටපත් වුනහම කාමරාග පටික දෙකම දුරු කරනවා. එහෙම වුණත් අනාගාමී වෙච්ච පුද්ගලයා තුලත් මාන්නය පවතින. හැබැයි සාමාන්‍ය ප්‍රතජන පුද්ගලයෝ තුල තියෙන මාන්නයයි මේ ආරයන් වහන්සේලා තුල පවතින මාන්නේ යම් වෙනසක් තියෙනවා. ඒ තමයි යථාවමාන අයථාවමාන කියලා දෙකක් පවතිනවා. යථාවමාන අයථාවමාන කියලා. යථාවමාන කියලා කියන්නේ තියෙන කරුණු පදනම් කරගෙන ඇත්තටම වෙනස්කමක් දැකලා මාන්නය උපදිනවා. අයථාවමාන කියලා කියන්නේ එහෙම සංසන්දනය කරන්නට තරම් සුදුසු කාරණයක් ඇත්තෙත් නැහැ. නිකන් මනසින්ම පුම්බගෙන මාන්නය ඇති කරගන්න. ඒ කියන්නේ හේතු නැතුව කරුණු නැතුව පදනම් විරහිතව නිකන් මාන්නය ඇති කරගන්න. ඒකට කියනවා අයථාවමානය කියලා. යථාමානය කියලා කියන්නේ ඇත්තටම කරුණු තියෙන නිසා මම අනිත් අයට වඩා උසස් කියලා හිතනවා. ඒ කොහොම හිතුවත් ඒ දෙකම මැනීමක්. ආර්යයන් වහන්සේලාට බොහෝ කොට ඇති වෙන්නේ ඒ කියන්නේ අරහත්ත්වෙන් මෙපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන ආර්යයන් වහන්සේලාට බොහෝ කොට ඇති වෙන්නේ මේ යථාවමානේ. ඒ කියන්නේ මොකක්ද? Taman ළඟ තියෙන කරුණු දැකලා හේතු දැකලා සහේතුකව අන් අයට වඩා මම උසස් අන් අයට වඩා මම පහත් අන් අය වගේම මමත් සමානයි කියන මේ ස්වභාවය උන්වහන්සේලාට ඇති වෙන්නට පුළුවන් බහුල වශයෙන් අර අයතවමානය කියන එක බහුලවම ඇති වෙන්නේ ප්‍රතඥන සත්වයින්ට කෙලස් බහුල පුද්ගලයින්ට. එතකොට මේ අයතවමානය බොහෝ කොට අන්තරාදායකයි. ඒ කියන්නේ එතන ඇති දෙයක් නිසා නෙමෙයි. නිකන් මනසින් මවාගත්තු දෙයකින් තමයි අපිත් ඒ අපි ඒගොල්ලන්ට වඩා උසස් මෙහෙම කියලා හිතා ගන්නවා නිකන්. ඇත්තටම බැලුවෙන් පස්සේ එහෙම මොකවත් නැහැ. නමුත් මනසින් එහෙම හිතාගෙන ඉන්නවා. එහෙම හිතාගෙන පුම්බ ගන්නවා. පුම්බ ගත්තන් පස්සේ බාහිරින් මොකවන්න නමුත් ඇතුලෙන් පිම්බිලා. එතකොට ඒ විදිහට සෙය්‍යමානය ඇති වෙන්නට පුළුවන්. ඊළඟට සදිසමානය. ආ ඒගොල්ලන්ට එහෙම කරන්න පුළුවන් නම් අපට අපටත් පුළුවන්. අපිට මොකද වෙන්නේ? මොකද්ද අපේ තියෙන අඩුපාඩු? අපිත් ඒගොල්ලෝ වගේ මිනිස්සු තමයි කියලා මෙහෙම අපි හිතනවා. එහෙම හිතන්න සුදුසු තැන් තියනවා ಗುಣධම් සම්බන්ධ වෙනවා. දැන් අපේ මහබෝසතාණන් වහන්සේ ආලාර කාලාම උද්දකරාම ආදී තාපසීන් ළඟට ගිහාම උන්වහන්සේ කල්පනා කරනවා මේ තාපසයින්ටත් සද්ධාව තියෙනවා. මටත් සද්ධාව තියෙනවා. මේගොල්ලන්ටත් සීලය තියෙනවා. මටත් සීලය තියෙනවා. මේගොල්ලන්ට සමාධිය තියෙනවා. මටත් සමාධිය තියෙනවා. මේගොල්ලන්ට ප්‍රඥාව තියෙනවා. මටත් ප්‍රඥාව තියෙනවා. ඒගොල්ලෝ යම් තැනකට ගියා නම් මට මට එතනට යන්න බැරි වෙන්න විදිහක් නැහැ. හැබැයි මෙතන කරන්නේ මොකද්ද? මාන්නය ඇති කර ගැනීම නෙමෙයි. සංසන්දනාත්මකව සහේතුක බව දැකීම. සාධක ගණනය කිරීම. මෙතන මේ සාධක තිබීම නිසා මේ தത്വයටපත් වෙලා තියෙනවා. මගේ ළඟත් ඒ සාධක තියෙනවා නම් මටත් එතනට යන්න පුළුවන්. අනේකා යම්කිසි දැනුගත්කමක් ඇති කරගෙන තියෙනවා. ඒ සාධක හරියට හඳුනාගත්තොත් මටත් ඕනනම් ජීවිතේ දැනුගත්කම් ඇති කරගන්න පුළුවන්. ඒක වරදක් නෙවෙයි එහෙම කල්පනා කරන්නේ. වැරද්ද වෙන්නේ අර සාධක නැතුවම තමන් අර විදිහෙන් සංසන්දනය කරන්නට උත්සාහ කරනවා. ඒ නිසා යථාවමානය කියන එක ඇතැම් විට පුද්ගලයාගේ અભිවෘද්ධියටත් හේතු වෙනවා. දැන් තමන් යම් යම් කරුණු වලින් දැන් අපි හිතමු අපි ಗುಣදහම් වලින් අනිත් අයට වඩා අපි හොඳට පන්සිල් රකිනවා. එතකොට ඒගොල්ලෝ පන්සිල් රකින්නේ අපි හොඳට පන්සිල් රකිනවා. මේක සහේතුකව දකින්න පුළුවන් නම් ඒ මිනිස්සු කරන කරන දේවල් අපි කරන්න යන්න හොඳ අපි මේ විදිහට පංචශීලය ආරක්ෂා කරගෙන ඉන්න අය ඒ නිසා ඒ අයත් එක්ක පෑහෙන එක සුදුසු නැහැ. අපි ඊට වඩා ටිකක් හරි ಗುಣධම් මතින් ඉහළින් ඉන්නවා. ඒ නිසා ඒ தત્ත්වේ පරිහානියට පමුණවා ගන්නට හොඳ නැහැ. ඒ தત્ත්වේ පහතට දාගන්න එක සුදුසු නැහැ. ඒ නිසා අපේ ආත්මගරුත්වය රැකගෙන අපි කටයුතු කරන්න ඕන. අපි බෞද්ධයෝ, අපි මිනිස්සුයෝ, අපි සත්පුරුෂයෝ. ඒ නිසා ওই අසත්පුරුෂයෝ කරන වැඩවලට අපි අත ගහන්නට හොඳ නැහැ කියලා මේ යථාවමානය සමහර වෙලාවට ಗುಣධම් වඩන්නත් උදව් වෙනවා. දැන් පින්නතුන් අහලා ඇතිනේ අර පව්කම් වලින් වළකින්නට ක්‍රම තුනක් කියනවනේ ලෝකාධිපතෙය අත්තාධිපතෙය ධම්මාධිපතෙය කියලා. එතන අත්තාධිපතෙය කියලා කියන්නේ මං වගේ කෙනෙක් මෙහෙම කරන එක හොඳ නැහැ. අපේ මව්පියෝ මේ මේ වගේ අය. අපි මේ මේ වගේ පරපුරකින් පැවත එන්නේ. මම මිනිස්සෙක්, මම සද්ධාවන්තයෙක්, මම බුදුන් සරණ ගිය කෙනෙක්. ඒ නිසා මම යම්කිසි දැනුගත්කමක් ඇති කෙනෙක්. මම භික්ෂුවක්. ඒ වගේ මම අම්මා කෙනෙක්, මම තාත්තා කෙනෙක්, මම ගුරුවරයෙක්. මං වගේ කෙනෙකුත් මේ වගේ ලාමක දේවල් කරනවා නම් ඉතින් අනිත් අය ගැන කතාව මොනවද? ඉතින් ඒ නිසා මං වගේ කෙනෙකුට කොහොමවත් මේක ගැලපෙන්නේ නැහැ. පෑහෙන්නේ නැහැ, සුදුසු නැහැ. අන්න එහෙම කියලා අර සාමාන්‍ය ලෝකයාට වඩා Taman ළඟ තියෙන සුදුසුකම්, උසස්කම් කල්පනා කරලා අර අපරාධ වලින් අකුසල ධර්ම වලින් පාප ධර්මයන්ගෙන් අසත් ධර්මයන්ගෙන් වැළකීලා ඉන්නට සමහර වෙලාවට මේ යථාවමානය එක්තරා ප්‍රමාණයකින් උදව් වෙනවා. මොකද්ද යථාවමානය කියලා කියන්නේ? කරුණු ඇතිව සහේතුකව තියෙන කරුණු මත තමන් සංසන්දනාත්මකව ගැනමැන බලන එක. එතකොට වඩාම අනර්ථකාරී වෙන්නේ වඩාම නපුරු වෙන්නේ වඩාම පරිහානිය ඇති කරන්නේ මොකෙන්ද අයථාවමානය තුලින්. හැබැයි යථාවමානය වුණත් ඇති කරගෙන සහේතුක වුණත් අනිත් අය පහත් කරලා හිතන්න ගත්තොත් හොඳ නැහැ. තේරෙනවනේ? එතකොට අපිට මූලික වශයෙන් සහේතුක වෙන්නට පුළුවන් අපි සංසන්දනය කරන්නේ. ඇත්තටම අපි ළඟ හොඳ ಗುಣ තියෙන්නට පුළුවන්. හැබැයි හොඳ ಗುಣ ඉස්මතු කරලා අනිත් අය පහත් කරනවා නම් ඒකත් හොඳ නැහැ. දැන් අපි හිතමු අපි මස් මාළු කන්නේ නැහැ. අනිත් සමහර අය මස් මාළු කනවා. ඒතකොට තමයි මස් මාළු කයමෙන් වැළකීලා ඉන්නවා කියන එක සත්‍ය කාරණයක්. ඒක හැබැයි හේතුවක්. හැබැයි මේ හැබැයි හේතුව පදනම් කරගෙන හරි අපි නම් ভেජිටේරියන් අපි නම් මස් මාළු කන්නේ අරගොල්ලෝ නම් මස් මාළුත් කනවා පව්කාරයෝ අසත්පුරුෂයෝ මේගොල්ලන්ට නම් මෙත් වඩන්නට බෑ ඔහොම කියලා අපි අනිත් අය පහත් කරනවා නම් අන්න ඒක සුදුසු නෑ දැන් මේ මාන්නේ මතුවෙන්නේ හේතු සාධක ඇතුව තමයි ඇතුව මතු වුණා වුණත් Taman හොවා දක්වලා anuන් හෙලා දකින්න එක අත්තු කංශන පරවම්බන කියන තැනට යන්නේක ඒතරම් සුදුසු තත්වයක් නෙමෙයි ඉතින් ඒ නිසා මේ යථාවමානය උනත් හානිදායක වෙන්නට පුළුවන් සමහර තැන්වල. යථාවමානය සමහර තැන්වල අපට ಗುಣදහම් වඩන්න, පව්කම් වලින් වැළකීලා ඉන්න, අපරාධ වලින් වැළකීලා ඉන්න, ඊළඟට අත්තාධිපති භාවයේහි පිහිටලා ಗುಣදහම් වඩන්න යම් යම් හොඳ පරමාර්ථ වෙත පැමිණෙන්නට, බාධක ජය ගන්නට අභියෝග ජය ගන්නට අපට සමහර විට මේ යථාවමානය උදව් කරගන්න පුළුවන්. දැන් ලෝකයේ සමහර මිනිස්සු දියුණු වෙලා තියෙන හැටි බැලුවහම විවිධ අභියෝග නිසා, Tamanට ඇතිවෙච්ච හැමම් කෙනහිලිකම් නිසා, අනිත් අයගේ අඩන්තේට්ටම් නිසා, ඒවට ලක් වුණාම සමහරු නුවණැති පුද්ගලයෝ කල්පනා කරනවා මම මොකටද නිකන් යටපත් වෙන්නේ මටත් පුළුවන් මටත් අතපය තියෙනවානේ හොඳට මටත් නුවණ තියෙනවානේ මටත් හැකියාව තියෙනවා මමත් එහෙනම් මගේ ස්ව ශක්තිය මම නැගිටින්න ඕන. කාටවත් මොකටද නිකන් අතපාමින් ඉන්නේ. හැමදාම එහෙම වෙන්නට ඕනේ අන්න එහෙම බුද්ධිමත් විදිහට අපට ඕන නම් මාන්නය වුණත් යහපත් පැත්තට යොදා ගන්න පුළුවන් තැනුත් තියෙනවා. ඒ හැබැයි යථාවමානය. ඒ විදිහට අයථාවමානය ඇති වුණොත් එහෙම ආ ඒගොල්ලන්ට එහෙම කළා නම් මටත් පුළුවන් කියලා ලෑස්ති වුණාට අදාළ සාධක නැතිනම් Tamante ඒ සඳහා ඥානය නැතිනම් Tamante ඒ සඳහා නිරෝගිකම නැතිනම් ඒ සඳහා ධනය නැත්නම් ඒ සඳහා දැනුගත්කම නැතිනම් ආයෙගොල්ලෝ එහෙම කළා නම් මාත් එහෙම කරනවා කියලා ලෑස්ති වුණාට කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ කරන්නේ හීනමානයටපත් වෙනවා. අනේ අපිට බෑ. ඒගොල්ලන්ට විතරයි පුළුවන්. එහෙම නැත්නම් ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා එතන ඉඳලා. ඒ මිනිස්සු මේ මේ தත්ත්වේ ඉන්නවා. අපිට තමයි නැත්තේ. මේ සමාජය බොහොම අසාධාරණයි. මේ ධනවාදී தත්ත්වය සුදුසු නැහැ. මෙහෙම කිය කියා සමාජයට දෙස් දෙවල් තියන්නට සමාජයේ විවේචනය කරන්නට පවතින සමාජ රටාවන් විවේචනය කරමින් හීනමානයෙන් බොහෝ පව්කම් කරගන්නා තැනටපත් වෙනවා. ඒ නිසා අයතාවමානය වඩාම භයානකයි යථාමානය නුසුදුසු විදිහට පරිහරණය කළොත් භයානකයි. ඇතම් අවස්ථාවල යථාමානය යහපත පිණිස ಗುಣධම් වැඩිම පිණිස ජීවන අභියෝගයන් ජය ගැනීම පිණිස මෙලව පරලව දිනා ගැනීම පිණිස අපට භාවිතා කරන්නටත් පුළුවන් ඇතම් අවස්ථාවල. ඒ නිසා තවම අපි ළඟ මාන්නය තියෙන නිසා තාම අපි රහත් වෙලා නැති නිසා මාන්නේ තියෙන බව තේරුම් අරගෙන ඒ යහපත පිණිස ඕනනම් යථාවමානයේ හැටියට යහපත පිණිස භාවිතා කරගත්තාට කමක් නැහැ. අරහත්ත්වයටපත් වෙන තෙක්. හැබැයි ඒක අයහපත් විදිහට විනාශය පිණිස පරිහරණය නොකළ යුතුය. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේවායින් මත්තුනොත් ඒක අනිවාර්යෙන් විනාශයේ පිණසම හේතු වෙනවා. මොකද මත්වීම කියන්නේ එතෙන්දී හොඳ නරක තේරුම් ගන්නට බෑ. කල යුත්ත නොකල යුත්ත තේරුම් ගන්නට බෑ. යුක්තිය අයුක්තිය ධර්මය අධර්මය මෙලව පරලව සදාචාරය දුරාචාරය මේ මොකුත්ම තෝරා බේරා ගන්නට බෑ. ඒ මට්ටමටපත් වෙන ස්වභාවයක් තමයි මත්වීම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ යථාවමාන අයථාවමාන කියලා දෙකක් මානෙහි තියෙනවා. ඒ දෙකම සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා තුන් තුන් ආකාරයකට බෙදෙනවා. සෙය්‍යමානයයි කියලා කියන්නේ අනිත් අයට වඩා අපි උසස් කියලා හිතන එකයි. සදි සමානයි කියලා කියන්නේ ඒගොල්ලෝ වගේම අපිත් සමානයි කියලා හිතන එක. හීනමානයි කියලා කියන්නේ අනේ ඒගොල්ලන්ට එහෙම පුළුවන් අපට බෑනේ ඒගොල්ලන්ට තියනවනේ අපට නෑනේ කියලා අපි පහත් කොට කල්පනා කිරීම. ශ්‍රේෂ්ඨයි කියලා හිතුවත් ඒකෙන් මනස විපරීත වෙනවා. සමානයි කියලා සැසඳෙන්න ගියත් ඒකෙන් විපරීත වෙනවා. හීනයි කියලා පහත් කොට සිතන්නට ගියත් ඒකෙන් විපරීත වෙනවා. අර විදිහෙන් සාධක නැතුව නිකන් පුම්බාගත්තු මාන්නයක් එහෙම නැත්නම් අයතාව මාන්නයක් ඇති කරගත්තොත් ඒකෙන් නම් කොහොමත් විනාශයමයි සිද්ධ වෙන්නේ. මේකට උදාහරණ හැටියට දක්වලා තියෙනවා අර කපුටගේ දියකා වගේ කතාවක්. කපුටෙකුයි දියකාවෙකුයි බොහෝම මිත්‍රශීලීව කටයුතු කළා. සත්තු අතරත් එහෙම මිත්‍ර ධර්මයේ පවතින තැන් තියෙනවා. සමහර සත්තු දැන් ඔය අද කාලේ තියෙන අන්තර්ජාල පහසුකම් එහෙම තියෙන නිසා බොහෝ වෙලාවට තියෙනවා ඊටාම ප්‍රතිවිරුද්ධ සත්තු පවා. දැන් මේ මෑතකදී දැක්කා කොටියේ මුව පැටියෙක්ව ලෙව කකා ඌට බොහොම ආදරෙන් සෙනෙහසින් ඉන්නවා. එතකොට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ සත්තු. නමුත් කලාතුරකින් එහෙම මිත්‍ර ධර්මයක් ඇති වෙන්නට පුළුවන්. එතකොට බලල්ලු සහ මීයෝ බලල්ලු සහ හාපැටව මෙහෙම කලාතුරකින් ඇති වෙන්නට පුළුවන්. ඉතින් එහෙම ප්‍රතිවිරුද්ධ සත්තු අතර ඇති වෙනවා නම් සාමාන්‍ය සත්තු අතරත් එහෙම මිත්‍රශීලීත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඉතින් එක්තරා කපුටෙක් සහ දියකාවෙක් බොහොම මිත්‍රව කටයුතු කළා. දැන් දියකාව වතුර යට කිමිදිලා මාළු අල්ලගෙන එනවා. ඒ උගේ සහජ ගතිය. උට පුළුවන් ඕන තැනක ගිහිල්ලා කිමිදිලා උඩට එන්නට මාළුවෙක් අල්ලගෙන. සතෙක් අල්ලගෙන. කපුටට එහෙම කරන්න බෑ. ඉතින් ඌට පුළුවන් පියාඹගෙන ගිහිල්ලා කොහේ හරි තියෙන දෙයක් හොරෙන්වත් අරගෙන එන්නට තමයි කපුටට පුළුවන්. <laughs> ඒ උගේ ස්වභාවය. ඉතින් දැන් කපුටගේ නේවා දියකාවටත් දෙනවා. දියකාව අල්ලගෙන එන මාළු කපුටටත් දෙනවා. ඉතින් දවසක් කපුට කල්පනා කළා දැන් දියකාවත් කළු පාටයි. මාත් කළු පාටයි. දියකාවත් පක්ෂියෙක්, මාත් පක්ෂියෙක්. ඌටත් හොටක් තියෙනවා, මටත් හොටක් තියෙනවා. ඌටත් පියාපත් වෙනවා මටත් පියාපත් වෙනවා ඌටත් ඉගිලෙන්න පුළුවන් මටත් ඉගිලෙන්න පුළුවන් එහෙනම් මේ බියකාව වතුරකින් මිදලා මාළු අල්ලගෙන එනවා නම් මම නිකන් මොකටද පැත්තකට වෙලා නිකන් දෙවනි තැනටපත් වෙන්නේ ඒ ඔක්කොම ගුණාංග මට තියෙනවා නම් මටත් දියේකින් මිදෙන්න පුළුවන් වෙන්න ඕන කියලා කල්පනා කරලා දවසක් මේ මාන්නය නිසා දියකාව නැති අතරේ අර දියෙහි කිමුදුනා මාළුවෙක් අල්ලගන්නට ඒ අල්ලගෙන ගොඩ එන්නට උනේ නෑ. ඒ තිබිච්ච දියසෙවෙල්ලාදී පැටලිලා මරණයටපත් වුණා. මේ කියන්නේ අයථාවමානයි. ඒ කියන්නේ අර බාහිරින් සංසන්දනය කරන පාටයි හැඩහුරුකමයි ඔක්කොම සසඳනවා. හැබැයි තියෙන්න ඕන ප්‍රධානම ගුණාංගය නෑ. මොකද්ද ගුණාංගය? ඒ જાතිය තුලින් Tamanට උරුම වෙච්ච සහජ ගුණය. දැන් නවීන ලෝකයේ මේක හඳුන්වනවානේ ජානවලින් Tamanට උරුම වෙන දේවල් හැටියට, ප්‍රවේණි ගුණ හැටියට. එතකොට මේ ප්‍රවේණි ගුණය කියන එක ඒ પરම්පරාවෙන් Tamanට උරුම වෙන ඒ ලක්ෂණය කපුටට නැහැ. හැබැයි ඒක පේන එකක් නෙමෙයි. ඒක මතු පිටින් පේන්නේ අර මතු පිටින් සසඳන්න පුළුවන් ඒ ඔක්කොම හරියටම හරි. හැබැයි මේ කාරණය තේරුම් ගන්නට බැරි වුණා. ඇයි එහෙම වෙන්නේ? අන්න මත්වීම කියලා කියන්නේ ඒකයි. අර තියෙන දේවල් එක්කලා සංසන්දනය කරලා එක්තරා ප්‍රමාණයකින් මාන්නය ඇති කරගන්නවා. ඒක සීමාව ඉක්මවා ගියපු ගමන්ම Tamanට දැනෙන්න පෙනෙන්න නැතු යනවා. මේ විදිහට මිනිස්සු Tamanගේ හැකියාවන්ගෙන් මත් වෙනවා. සමහරු ධනයෙන් මත් වෙනවා. සමහරු කුලයෙන් මත් වෙනවා. නිලයෙන් මත් වෙනවා. Tamanගේ හැඩහුරුකම් වලින් රූප ස්වභාවයෙන් මෙහෙම මත් වෙන කරුණු 27ක් විභංග ප්‍රකරණේ දක්වලා තියෙනවා. එයින් මේ ධනයෙන් ආදී මත්වීම පිළිබඳව අතීතයේත් අදත් මේ හැම කාරණයක් සම්බන්ධවම මත් වෙන ආකාරයට ඕනෑ තරම් හේතු උදාහරණ අපට සමාජයේ දිහා බැලුවාම සොයා සපයා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේත් ඊට මෑත ඉතිහාසෙත් අද කාලෙත් මේවා එහෙමමයි අනාගතයටත් එහෙමමයි. මේ ධනෙන් මත්තුණු ආකාරය පිළිබඳව කතා කරනකොට අපට නිතරම සිහිපත් වෙන චරිතයක් තමයි අපේ ලොකු හාමුදුරුව අපට කියලා තියෙනවා ඒ පන්සල කිට්ටුව හිටපු එක්තරා මහත්මයෙක් හදිසිය ධනවත් වෙච්ච ආකාරය. ඔහු මේ ගමේ සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ඉඳලා කොහොම හරි මැණික් ගරන්නට යොමු වෙලා ඒ තනත්තාගේ වාසනාවකට හරි අවාසනාවකට හරි වැඩි වැඩියෙන් මැණික් හම් වෙන්න පටන් ගත්තා. ඒක වාසනාවක්ද අවාසනාවක්ද කියලා ඉතින් හිතා ගන්න වෙන්නේ කතාවේ අන්තිම හරිය දිහා බලනකොට තමයි. කොහොම හරි දැන් ඔහුත් කල්පනා කළා අනිත් අයත් කල්පනා කළා මේක මහා භාග්යක්. අපිට ගොඩාක් වරදින තැනක් තමයි ඔතන. ධනෙ හම්බ වෙනකොට සම්පත් ලැබෙනකොට අපි හිතනවා මේක තමයි ලොකුම වාසනාව කියලා. යම්කිසි පුණ්‍ය බලයක් වෙන්නට පුළුවන් පින්නතුනි. සසරේ දීපු දෙයක් නිසා Tamanට ලැබෙන්න පුළුවන්. හැබැයි ධනය කියලා කියන්නේ භෞතික සම්පත් කියන්නේ හැම විටම වාසනාව ගෙන දෙන දෙ නෙවෙයි පින්නතුනි. ඒක වාසනාව ගෙන දෙනවද අවාසනාව ගෙන දෙනවද යහපතක් කරනවද අයහපතක් කරනවද කියන එක තීරණය වෙන්නේ මොකක් මතද? අපි ප්‍රතිචාර දක්වන ආකාරයත් එක්ක. අපි පරිහරණය කරන ආකාරයත් එක්ක. ඒ නිසා මිනිස්සෙකුට මිල මුදල්, මැණික්, හැකියාවන්, දැනුගත්කම්, රූප සම්පත්තිය, භෞතික සම්පත් මේවා ලැබුණු පමණින්ම අපට කියන්නට පුළුවන් කමක් නැහැ. ඒක නම් මහා භාග්යක් කියලා. භාග්‍යද අභාග්‍යද කියන්න පුළුවන් වෙන්නේ ඒ මිනිස්සයව කොහොමද පරිහරණය කරන්නේ කියන ස්වභාවයත් එක්ක. ඒ නිසා අපි නිතරම ධර්ම දේශනාවලදී සිහිපත් කරන දෙයක් තමයි ಗುಣ නුවණ නැතිව සම්පත් ලැබෙනවයි කියන එක සසරේ මහත් වූ අවාසනාවක්. මහත් වූ පරිහානියක්. ගුණනුවණ ඇතුව සම්පත් ලැබුණොත් පමණයි මිනිස්සෙකුට ඒක සමබරව පරිහරණය කරන්නට පුළුවන් වෙන්නේ. මිනිස්සෙකුට විතරක් නෙවෙයි දෙවියන්ටත් අවශේෂ සත්වයින්ටත් එහෙමම තමයි. ගුණනුවණ නැත්තම් දෙවියන් උනත් පිරිහෙනවා. පරනිර්මිත වශවර්ති දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු ඒ මහා සම්පත්තිය නිසා පිරිහීමටපත් වෙනවා. මායෝ හැටියට ක්‍රියාත්මක වෙමින් ලෝකේ බොහෝ අපරාධ කරන්න බුදුවරු සමග පවා ගැටෙන්නට යොමු වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? Tamanගේ සම්පත්තියෙන් මත් වෙලා. ඒකෙන් අතිධාවනය කරලා. ඒක සමබරව නිහතමානීව සමබර වූ සිතින් පරිහරණය කරන්න තරම් ප්‍රඥාව සහ ගුණය අවදි කරගන්නට බෑ. අර මත්පැන් බීපු පුද්ගලයා වගේ ඒන් මත්භාවයටපත් වෙලා විනාශ වෙනවා. ඉතින් මේ කියන පුද්ගලයාත් අර මණික් වෙළඳාම නිසා මහා ධන සම්පත්තියක් ලැබිලා අන්තිමට ඒකෙන් මත් වුණා. මත් වෙලා ඔහු කොහොමද කටයුතු කළේ? ඒ කාලේ තිබිච්ච ලොකුම නෝට්ටුව රුපියල් 100 කොලේ කියලා ලොකු හාමුදුරුවෝ කියනවා. එතකොට 100 කොල පොහොර උරවලට තමයි එකතු කරන්නේ. එකතු කරලා එකතු කරලා ඇඳ උඩට ගෙනල්ලා අර 100 කොල අතුරලා බිරිඳ උස්සගෙන ගෙනihin අර සල්ලි කොල ටික උඩට දානවා. ඔන්න සැප විඳින්නට කියලා. ඒතර ඔහු කල්පනා කරන්නේ මේ නෝට්ටු කොළ උඩට ගෙනත් දාපම ඒක තමයි සැපේ කියලා. ඊළඟට සිගරට් එක පත්තු කරන්නේ රුපියල් 10 කොලේ 50 කොලේ 100 කොලේ රෝල් කරලා ඒක පත්තු කරලා තමයි සිගරට් එක දැල්ලන්නේ. මොකද මේ තමන්ගේ මේ අභිමානය පෙන්වන්නේ. තමන්ගේ ධන සම්පත් අනුන්ට ප්‍රදර්ශනය කරන්නේ. කොහොම හරි වටේ ඉන්න මිනිස්සු දැනගත්ත මේ මිනිස්සයා එච්චර නුවණ ඇති මිනිහෙක් නෙමෙයි කියන එක. තේරුම් අරගෙන ඒ මිනිස්සු අතට පයට නොයෙක් වැඩකාරයෝ. නාන්න යන්නල හැත් වෙනකොට තුවාය ගෙනත් දෙන්න එක්කෙනයි, සබන් කෑල්ල ගෙනත් දෙන්න එක්කෙනයි, ඔළුව අත ගන්නට එක්කෙනයි, කකුල මිරිකන්නට එක්කෙනයි මේ විදිහට ඒ සියලු දෙනා වට වෙලා මේ මිනිස්සයාට ලැබෙන මුදල් ටික ටික ටික ටික ඒගොල්ලෝ එකතු කරගත්තා. බිරිඳත් තේරුම් ගත්තා මේ වගේ මිනිස්සෙක් එක වැඩි කල නම් දීඝ කන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඒක සමහර විට කපටිකම වෙන්නට පුළුවන්. හැබැයි ඒ මනුස්සයා මොකද කළේ? අර ධන සම්පත් තියන අතරතුරේ වෙනම තමන්ගේ නමට ඉඩකඩම් ගත්තා. අර සල්ලි වියදම් කරලා දෙන්නගේම නමට නෙමෙයි තමන්ගේ පෞද්ගලික නමට ගත්තා. අරගෙන එනකොට හොඳ නැහැ කියලා තේරුණාට පස්සේ වෙන මිනිසෙක් එක පැනලා ගියා. අන්තිමට දැන් අර මිනිසයාට බිරිඳක් නැහැ, දරුවොත් නැහැ. ඊට පස්සේ ටික කාලෙකින් අර ලැබිච්ච අර තිබිච්ච මහා වාසනා ගුණයත් පිරිහිලා ගියා. මොකද මේ පොළවෙන් ලැබෙන සම්පත් කියනවා හැමදාම එක විදිහට ලැබෙනව නෙමෙයි. එක්තරා කාලවකවානුවක යම් වාසනා ගුණයක් මතු වුනහම ඒවා ලැබෙනවා. ඒ වගේම පිරිහිලා යනවා. නිවැරදිව පරිහරණය කළොත් දිගට දිගට ලැබෙන්නත් පුළුවන්. අනිසි විදිහට පරිහරණය කළොත් පොළවෙන් ලැබෙන සම්පත් ඒවා ඉච්චර yaadena දේවල් නෙවෙයි පින්නතුනේ. මොකද මහ පොළොව කියන්නේ කාටත් උරුම දෙයක්. ඉතින් ඒ නිසා ඒවා උපයාගෙන අයථා විදිහට පරිහරණය කරලා වැඩි කලක් ඒක වරොත්තු දෙන්නේ ඉතින් මේ තැනත්තත් කලකදී ওই විදිහට පරිහානියටපත් වෙලා මොනතරම් දුක්ඛිත වුණාද කියනවා නම් අවසානයේ රෝගී වෙලා රෝහලට ගිහින් බෙහෙත් ටිකක් ගන්නට පොකුණු විට ඉඳලා හොරණට යන්න රුපියලක් 750ක් නැතිව පන්සලේ උදේ පාන්දර ඇවිදින් දොර ළඟට වෙලා ඉඳලා ඉස්පිරිතාලයට යන්න කීයක් හරි ඉල්ලපු අවස්ථා බොහෝ තිබුණයි කියලා ලොකු හාමුදුරුවෝ අපි සමග කියලා තියෙනවා. එතකොට ඇයි මෙහෙම වෙන්නේ? අන්න ධනෙන් මත් වෙලා ධනයෙන් මත් වෙච්ච නිසා මේ ධනය කුමක් සඳහාද කියලා ඔහුට වැටහෙන්නේ නැහැ. එතෙන්දී නීතිය, යුක්තිය, දහම මේ මොකුත් නැහැ. දැන් අද කාලේ වුණත් සමාජයේ දිහා බැලුවෙන් පස්සේ විවිධයි. සමහරු දේශපාලන බලය නිසා මත් වෙලා. සමහරු පිරිවර නිසා මත් වෙලා, සමහරු Tamanගේ ධන සම්පත් නිසා මත් වෙලා. මේක ගොඩාක් වෙලාවට වෙනවා මව්පියෝ වෙහෙස මහන්සි වෙලා බොහෝම දුකසේ ධනෙ උපයනවා. මව්පියෝ කල්පනා කරනවා අපේ දරුවන්ට නම් දුක් විඳින්නට තියන්න හොඳ නැහැ. අපි දුක් විඳ හොඳටම ඇති. මේක තමයි මව්පියන්ට වරදින ප්‍රධානම තැන. ඒ අය හිතන්නේ දරුවෝ නලවලා හැදුවාම විතරක් ඇති ඒගොල්ලෝ සුවසේ තියන්නට ඕනේ කියලා. නමුත් ඒගොල්ලෝ ජීවිතේ දුක වටහා ගත්තේ නැතිනම් ධනය හරි හම්බ කිරීමේ තියෙන පීඩාව, ඒකේ තියෙන දුක්ඛය, ඒකේ තියෙන ආදීනවේ දැක්කේ නැත්නම් ඒ අය දන්නේ නැහැ මේ ධනය කොයිතරම් ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුද, මේ ධනය කුමක් සඳහාද කියලා ඒගොල්ලන්ට වැටහෙන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ දිගට හරහට ඒවා වියපැහැදම් කරමින් Tamanගේ බලය හැකියාව Tamanගේ ඓශ්වර්ය ලෝකෙට පෙන්වන්න ගිහිල්ලා තව බොහෝ දෙනාට හිංසා පීඩා කරලා බොහෝ පව්කම් කරලා මෙලොව පරලොව නසා ගන්නවා. ඇයි ඒ තැනටපත් වෙන්නේ අර මව්පියන් කල්පනා කරන වැරදි ආකාරය නිසා ගොඩක් වෙලාවට ඒ නිසා මේකෙන් අදහස් කරන්නේ තමන් හම්බ කරන දේවල් දරුවන්ට ඉතුරු කරන්න එපා කියන එක නෙමෙයි ඉතිරි කරන්න ඕන. හැබැයි දරුවන්ට යම් ප්‍රමාණයකට අත්දැකීම් ලබන්නට ඉඩ දෙන්නට ඕන. අවස්ථා සලසා දෙන්නට ඕන. මේ ධනෙ ඉපයීම ලේසියෙන් පාසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේවා අපි දහඩිය මාංශයෙන් වෙහෙස මහන්සි වෙලයි ඉපිය යුත්තේ. ඒ වගේම මේ ධනෙ කියලා කියන්නේ අපට විතරක් උරුම දෙයක් නෙමෙයි. මේක ලෝකෙටම අයිති සම්පතක්. ඒ ලෝකෙට අයිති සම්පතෙන් තමයි අපි එක කොටසක් අපේ පරිහරණය සඳහා වෙන් කරගන්නේ. මම ඊට පෙර දිනකක් ධර්ම දේශනාවල සිහිපත් කළා මේ ධනය කියලා කියන්නේ හරියටම මේ වායුව වගේ දෙයක්. අපට හුස්මගෙන අපේ ජීවිතේ පවත්වා ගන්නට අම්ල කර වායුව නාසයෙන් කටින් ඇදලා ගන්නට පුළුවන්. ඒක අපරාධයක් නෙමෙයි. හැබැයි අපි මතක තියාගන්නට ඕනේ මේ වායුව අපට විතරක් නෙමේ ලෝකෙටම පොදු දෙයක්. ඒ නිසා මට අවශ්‍ය ප්‍රමාණය ඇදලා අරගෙන ඉතුරු ටික පිට කරන්නට ඕන. පිට කළාම ඒක ගහකොළ විසින් උරා ගන්නවා. ආපහු ගහකොළ විසින් අම්ල කර වායුව එහෙම නැත්නම් ඔක්සිජන් වායුව පිට කරනවා. ඒක සතා සිව්පව ඇද ගන්නවා. යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මම ගත්තු වායුව එක මිනිහෙකුටවත් ආයෙ ගන්න දෙන්නේ නැහැ කියලා හිර කරගත්තොත් මොකද වෙන්නේ? හිර කරගත්තාම තමයි. ඒ වගේ තමයි ධනය කියන එක මා සතු දේ අන් කිසිවෙකුට නොලැබිය යුතුයි කියලා ඒකෙන් අභිමානයටපත් වෙලා යමෙක් ධන සම්පත් Taman වෙත හිර කරගෙන මසුරු මලින් ජීවත් වෙන්නට උත්සාහ කරනවා නම් ඒ තැනැත්තා හුස්ම හිර කරගත්තා වගේ අපරාධයක් තමයි කරගන්නේ මෙලවත් පරලවත් නැසෙන්නට මං තනා ගන්නවා. ඒ නිසා වායුව ලෝකයේ සැමට පොදුයි ඒ පොදු වායුව අපේ පැවැත්ම සඳහා අපට අවශ්‍ය නම් කොටසක් පරිහරණය කරන්න පුළුවන්. එවනම් අපේ වගකීමක් යුතුයකමක් තියනවා කාටත් පොදු වායුව විපරීත නොකොට විකෘති නොකොට වායුව ආරක්ෂා කර ගැනීම අපවිත්‍ර නොකිරීම අපට අවශ්‍ය කොටස අරගෙන ඉතිරිය සමාජයට මුදා හැරීම. ධනය කියන්නේ එබඳු දෙයක් වෙන්නතුනේ. සම්පත් කියන්නේ බඳු දෙයක්. මේවා අපි කාටත් පොදුයි. මිනිස්සෙන්ට පමණක් නෙවෙයි සතා සිව්පාවට පවා පොදුයි. ඒ නිසා ඒවෙන් මත් වෙලා යම් කිසි කෙනෙක් අයථා විදිහට පරිහරණය කරනවා නම් ඒ මෙලව පරලොව විනාශය පිණිස හේතු වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ මාන්නෙන් මත්වීම තථාගතයන් වහන්සේ ওই විදිහෙන් දේශනා කරනවා ಜಾතිය නිසා මත් වෙනවා. ಜಾතිය කියලා කියන්නේ අපි සිංහලයෝය, අපි ඉංග්‍රීසීන්ය, අපි දමිළ ජාතිකයෝය, අපි මුස්ලිම්ය මේ විදිහට Tamanගේ භාෂාව, Tamanගේ රට මේවා පදනම් කරගෙන ජාතිවාදයෙන් අපි තමයි ශ්‍රේෂ්ඨයෝ අන් අය බොහොම හීන දීන පුද්ගලයෝයි කියලා කල්පනා කරනවා. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඉතින් ಜಾති වාත්සල්ය කියන එක දේශාභිමානය කියන එක මේවා හොඳ නැද්ද? ඒවා හොඳයි යම් ප්‍රමාණයකට. ඒවෙන් උම්මත්තක වෙන එක හොඳ නැහැ. දැන් මෙතන මේ අපි කතා කරන්නේ ඒවෙන් මත්වීම ගැන. මම අර මුලින්ම කිව්වනේ යථාවමානය කියන එක අපට ඕන යහපත පිණිසත් යොදා ගන්න පුළුවන්. අපි හොඳ හොඳ පරපුරක් ඇති සිංහලෝ අපි හොඳ අභිමානවත් ජාතියක් අපිට හොඳ ඉතිහාසයක් තියෙනවා අපිට වසර 2500ක ඉතිහාසයක් තියෙනවා ඒ නිසා අපි ඊටාම පෞරාණික අභිමානවත් ජාතියක් ඒ නිසා අපි වගේ අය නිකන් නිහින දේවල් කරන්නට යොමු වෙන එක හොඳ නෑ කියලා අන්න ඒ විදිහට නම් යථාවමානය ඇති කරගෙන පහත් වැඩ කරන්න යන්නේ නැතුව රැකෙන එක හොඳයි හැබැයි ඒ විදිහේ යහපත සඳහා නෙමෙයි මේ ජාතික අභිමානය කියන එක භාවිතා කරන්නේ හැමතිස්සෙම නිකන් පහත් දේවල් වලට. අනිත් අය යට කරලා Taman හුවා දක්වලා අනිත් අයට කෙනෙහිලිකම් කරන්න anu නසන්න මේ විදිහට මෙලව පරලව විනාශ කරගන්නා තැනට ජාතික අභිමානය ඇති කරගන්නවා නම් එතනත් සිද්ධ වෙන්නේ හානියක්මයි වෙනතුනේ. ඒ නිසා ජාතිය ගැන, රට ගැන, තමන්ගේ પરම්පරාව ගැන, ගෝත්‍රය ගැන මේවා පිළිබඳව යම්කිසි අභිමානයක් තිබීම වරදක් නොවේ යහපත සඳහා. අයහපත සඳහා නොවේ. මෙතන මේ කතා කරන්නේ මදය පිළිබඳව. මදයයි කියලා කියන්නේ මත්වීම. සාමාන්‍ය මාන්නයක් නෙමෙයි මෙතන කියන්නේ මාන්නයෙන් මත්වීම. එතකොට ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයට ඒ මාන්නය ක්‍රියාත්මක වේ. අන්න එතකොට අර හරියටම අර මද්ද්‍රව්‍ය ශරීරගත කරගත්තා වගේ සියල්ලම අමතක වෙලා යනවා. උම්මත්තක වෙනවා. ඒ මට්ටමට ඒ අභිමානය ಜಾතිය සම්බන්ධව ඇති කරගත්තත් ගෝත්‍රය සම්බන්ධව પરම්පරාව ගැන ඇති කරගත්තත් ඒකේ තරම් සුදුසු දෙයක් නෑ. අපි උඩ රට මේගොල්ලෝ පහත රට මෙහෙම කියලා සමහර කෙනෙක් එතකොට උඩ රට නිසා යම්කිසි අභිමානයක් ඒගොල්ලෝ ඇති කරගත්තට කමක් නෑ. හැබැයි අනිත් අය පහත රටයි කියලා හෙලා දකිනවනම් පහත් කරලා සලකනවනම් ඒ පහත් කරලා ඒ තමන් අත්ුක්කංශන පරවම්බණය කියන මේ ක්ලේශයෙන් මනස විනාශ කරගන්නවා. ඒ தත්ත්වය සුදුසු අපි උඩ රටයි කියලා හිතනවනම් ඒ උඩ රැටියන්ට ගැළපෙන ආකාරයට සදාචාර සම්පන්න බව හැදිච්චකම ඒ නිසානේ උඩ රටයි කියලා යම් විශේෂත්වයක් මේ රටේ ඇති වෙලා තියෙන්නේ. ඒවා මේ අනිත් බාහිර දේවල් මත නෙමෙයි, ඒ අයගේ හැදිච්චකම් මත සදාචාර සම්පන්න මත. බවමද. ඒව මතයි යම්කිසි ප්‍රමාණයකින් මේ සමාජයේ වෙනස්කම් ඇති වුණා නම් ඇති වෙලා තියෙන්නේ. දැන් ඉස්සර කාලේ රොඩි කුලයයි කියලා පල්ලෙහාට දැම්මේ කවුද? අද කාලේ වගේ නිකන් උත්පත්තියෙන් රොඩි කුලයයි කියලා පහත් කළේ නැහැ පින්නතුනේ. එදා කාලේ එහෙම පහත් කරලා සැලකුවේ හරක් මස් කන, ගෙරි මස් කන අය තමයි රොඩියෝය කියලා පහත් කළේ. ක්‍රියාවත් එක්කලා උත්පත්තියෙන් නෙමෙයි. අපේ රටේ අතීත ඉතිහාසය බලනකොට පින්නතුනේ ඒ විදිහට හේතු කාරණා ඇතුවයි මේ නම් ගොත් ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට බෙරකරුවා කියලා වෙන් වෙලා තියෙන්නේ ඒ තැනත්තා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් සංඝරත්නයේ වෙනුවෙන් ඒ හේවිසි නාද කරන්න, තූර්ය නාද කරන්නට ඒ પરම්පරාවට යොමු වෙලා දීර්ඝ කාලයක් ඒ මහා පින්කමට දායක වෙලා තියෙනවා. ඒක පහත් කළ යුත්තක් නෙමෙයි. ඒ තැනත්තාගේ රාජකාරිය ඒක. අද තමයි ඒගොල්ලෝ පහත් මේගොල්ලෝ උසස්ස කියලා නිකන් නම් ගොත් වලින් දේවල් උස් පහත් කරන්නට පුරුදු වෙලා තියෙන්නේ ගෝත්‍රය නිකන් Tamanට කැපී පෙනෙන්නට අභිමානයට එකම කාරණයක් හැටියට සලකන්නේ අද තමයි බොහෝ දෙනා ප්‍රඥාව අඩුකම නිසා ඒ නිසා යමෙක් ගෝත්‍රය නිසා ජාතිය නිසා අභිමානයට පැමිණලා මත් වෙනවා නම් ඒක පරිහානියක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා ඊළඟට තවත් මත් වෙන කාරණයක් තමයි ආරෝග්‍ය නිරෝගිකම නිරෝගිකමෙන් මත් වෙනවා. ඒ කියන්නේ මම නම් කවදාවත් පැනඩෝල් පෙත්තක්වත් බීලා නැහැ. මම නම් කසාය පොදක්වත් බීලා නැහැ. එහෙම කියන්නට පුළුවන් නම් ඒක බොහොම ශක්තිමත් බවක්. එහෙම හිතලා තමන් නිරෝගිකම රැකගන්න හදන එක හොඳයි. හැබැයි තමන් කල්පනා කරලා බලන්න ඕනේ මේ නිරෝගිකමෙන් මම මොනවද අරන් තියෙන ප්‍රයෝජනේ? පැන්ඩෝල් පෙත්තක්වත් නොබී කසාය වඩියක්වත් නොබී ඒ නිරෝගීකමෙන් මම මොනවද කරලා තියෙන්නේ? ඒකයි වැදගත් වෙන්නේ. රෝගීව හිටියද නිරෝගීව හිටියද කියන එක නෙමෙයි. ඒ නිසා නිරෝගීව ඉන්නට පුළුවන් නම් ඒක සසරේ කරන ලද යම්කිසි කුසලයක්. දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 7කට වරක් එක සැරයක් කිවිසුමක් යාම පමණයි උන්වහන්සේට රෝගයක් හැටියට පවතිනවා නම් පැවතිලා තියෙනවා. ඒ තරම්ම නිරෝගී බව. ඒ කුමක් නිසාද සසර ගමනේ බොහෝ ආත්ම භාවවල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට අපෝපස්ථාන කරලා රෝග පීඩා සුව කරන්නට ඖෂධ ප්‍රතිකාර කරලා උන්වහන්සේලාට ඒ ප්‍රතිකාර කිරීමේ කුසලය අන් අය සුවපත් කිරීමේ කුසලය තමන් නිරෝගී වෙන්නට හේතු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන් අයට හිංසා පීඩා කිරීමෙන් වැළකුණොත් සත්ව හිංසාවෙන් වැළකුණොත් ඒ අය උපනුපන් ආත්ම භාවවල නිරෝගී වෙනවා. ඉතින් ඒක හොඳයි. ඒක හොඳ කුසලයක්. හැබැයි කුසලයේ උනත් නිකම්ම නිකම් භුක්ති විඳලා අවසాన කළා කියලා හරියට සල්ලි හොයාගෙන කාලා බීලා ඉවර කළා වගේ වැඩක් තමයි එතන වෙන්නේ. වැදගත් වෙන්නේ මේ හම්බ කරපු මුදල් වලින් මම මොනවද කරගත්තු යහපත මේ ජීවත් වීමෙන් මේ නිරෝගිකෙන් මම මොනවද කරගත්තු යහපත මිනිස්සෙක් හැටියට අන්න ඒ ගැනත් අපට හිතන්නට පුළුවන් ඒ නිරෝගීකමෙන් අපට පිහිටක් ලබන්නට පුළුවන්. එහෙම නැතුව අපි නම් මෙහෙමයි, අපි නම් බොහොම නිරෝගී සම්පන්නයි. ඒගොල්ලෝ නම් ඉපදිච්ච දවසේ ඉඳලා බෙහෙත් බොනවා. මම නම් කවදාවත් බෙහෙත් පෙත්තක් බීලා නැහැ කියලා ඒකෙන් අභිමානයටපත් වුනහම මොකද්ද වෙන හානිය? ලෙඩකටවත් බෙහෙත් ගන්න. ඒක හංග හංග ඉන්නවා. ඉඳලා ඉතින් අකාලේ මැරිලා යනවා. දැන් අද සමාජයේ මේ මෑතකත් අපට එහෙම අය අහන්නට ලැබුණා. ඒ මාන්නය නිසා තමන්ගේ ලෙඩ රෝග හංගනවා. පිළිකාව හැදිලා ඒකට හොරෙන් හොරෙන් බෙහෙත් කරන්න පුළුවන් තාකල් බෙහෙත් කරනවා දැනගන්න මට්ටමට එනකොට බෙහෙත් නොගෙන නිකන් ඉන්න. එතකොට දැන් හොඳටම දන්නවා මේකෙන් මැරෙනවයි කියලා. මැරෙනවයි කියලා දැන දැනත් ඇතිවෙච්ච මාන්නය නිසා නෑ ඌව ගාණක් නෑ ඔය අසනීප කියන ඒවා මට ගාණක් නෑ මම ශක්තිමත් මට දරා ගන්න පුළුවන්. ඒතර බැලූ බැල්මට අපට පේන්නේ මේ මිනිස්සයා මරණයටවත් බය නෑනේ කියලා වගේ තමයි අපට පේන්නේ. මරණයට බය නැති එක නෙවෙයි පින්නතුනේ පවතින අධික මාන්නෙන් මත් වෙලා ජීවිතය විනාශ වීමවත් ඔහුට පේන්නේ නෑ. ඒ තරමට ඒන් මත් වෙලා. මත් පැම් බීපු මනුස්සයටත් එහෙමනේ. ඊට පස්සේ ගඟේ පනිනවද මුහුදේ පනිනවද පුළුවන් දෙයටත් අත ගහනවා බැරි දෙයටත් අත ගහනවා තමුසෙට මෙතනින් පල්ලට පනින්න බෑ කිව්වොත් එහෙමම පනිනවා තමුසෙට මේ ගින්න අල්ලන්න බෑ කිව්වොත් අල්ලනවා මට මතකයි අපි පුංචි කාලේ අපේ ගමේ හිටියා උදේ ඉඳන් රෑ වෙනකන් බීමතින් ඉන්න මිනිස්සේ අවුරුදු කාලේ රතිඤ්ඤා පත්තු කරනකොට ළමයි කියනවා ඔය රතිඤ්ඤා කරලා පත්තු කරලා කටේ තියාගන්න බෑ මේ මිනිස්සයා පත්තු කරලා කටේ තියාගන්න දවසක් කටේ තියෙද්දි පුපුරලා සෑහෙන්න ලොකු අලාභානි සිද්ධ වුණා එතකොට මේ විදිහට පින්නතුනේ මිනිස්සු මත්ුණයින් පස්සේ Tamanට පුළුවන් දේ මොකක්ද බැරි දේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා ආරෝග්‍යයෙන් මත්ුණහම නිරෝගීකමෙන් මත්ුණහම නිරෝගීකම තියනවා කියලා සතුටු වෙන එක වරදක් නෙමෙයි. හැබැයි මත්ුණොත් රෝගයටවත් පිළියම් කරන්නේ ඒකත් හංගනවා. ඒකත් යට කරගෙන ලෙඩක් නෑ වගේ පෙනී හිටින්නට ගිහිල්ලා දරුවන්ටත් කරදරේ ඥාතීන්ටත් කරදරේ අපරාධේ මනුස්සයා නිකන් අකාලේ මැරෙන තැනට මං තනා ගන්න. ඒ නිසා නිරෝගී කමිනු පුද්ගලයෝ මත් වෙන්නට පුළුවන්. ඊළඟට යොබ්බන මදය යෞවනත්වයෙන් මත් වෙන්නට පුළුවන්. තරුණකමින් මත් වෙනවා. ඒ කියන්නේ මේ ඕනෑ තරම් වයස්ගත වෙච්ච මිනිස්සු ඉන්නවා පේනවා. අපිත් වයසට යනවායි කියලා හොඳ ආකාරම දන්නවා. දැනගත්තා වුණාට ඒ ජවයෙන්, බලයෙන්, හැකියාවෙන් ඒ Tamanගේ රූප සම්පත්තියෙන් යෞවනත්වයෙන් අමුතු අභිමානයක් ඇති කරගන්න. ඒ අභිමානය ඇති වෙන වෙලාවට කවදාවත් අපේ කෙස් පැහෙනවා, කොන්ද කුදු ගැහෙනවා, හැම රැලි වැටෙනවා, දත් හැලෙනවා. ඒව මතක් වෙන්නේ නැහැ මොහොතකටවත්. ඒ ඒ මත්වීමේ තියෙන හානිය තමයි පුළුවන් දෙයි බැරි දෙයි හැමදේම කරන්නට යනවා හොඳයි නරකයි සියල්ලම කරන්නට යනවා මහත් වූ විනාශයක් ඇති කරගන්න. ඒකෙන් කියන්නේ තරුණයෙක් හැටියට තමන්ගේ තරුණ භවින් තෘප්තිමත් වීම නුසුදුසුයි කියන එක නෙමෙයි Tamanට යම්කිසි පෞරුෂයක් තියෙන්නට ඕනේ. අපි නිකන් වයස්ගත වෙච්ච කෙනෙක් හැටියට ඔතෑණි වෙලා හැරමිටියෙන් යන තත්ත්වයට තරුණයෙක් ඉන්නට ඕනේ කියන එක නෙවෙයි මේකෙන් කියන්නේ. තරුණයෙක් හැටියට කල යුතු දේ කරන්නට ඕනේ. Tamanට යම්කිසි පෞරුෂයකින් ආත්ම ශක්තියකින් කටයුතු කිරීම වරදක් නෙමෙයි. නමුත් ඒකේ මත් වුනොත් එහෙම ඒ මත්භාවය කියන්නේ හොඳ නරක ඔක්කොම Tamanට පේන්නේ නැතු යනවා. කල යුත්ත නොකල යුත්ත පේන්නේ නැතුන. එතනයි වැරද්ද සිද්ධ වෙන්නේ. ඊළඟට පස්වෙනි කාරණේ ජීවිත මදය. ජීවිත මදයයි කියලා කියන්නේ මේ ජීවිතය තුලින් අපි මත් වෙනවා. අපි හොඳටම දන්නවා මැරෙනවායි කියලා. අපි හොඳටම දන්නවා මේ ජීවිතේ ඕනෑම මොහොතක අහෝසි වෙන්නට පුළුවන් කියලා. නමුත් අනිත් මැරෙනකොට ඒව පිළිබඳවත් කල්පනා කරනවා කතා කරනවා හැබැයි අපි මැරෙයි කියලා මොහොතකටවත් හිතෙන්නේ ඒ හිතෙන් නැත්නම් එපමණටම ඒතනත්තා මරණයට බියපත් වෙනවා. ජීවිත මදේ ඇති වුණොත් ඒ පමණටම ඒතනත්තා මරණයටත් බියපත් වෙනවා. ඒ මරණය ගැන කවදාවත් ඒතනත්තා සිහිනකින්වත් හිතලා නැහැ. එහෙම කල්පනා කරලා නැහැ. එහෙම වෙන්න පුළුවන් කියලා අනුමාන කරලවත් නැහැ. ඕන තරම් ඒවා දැකලා තියෙනවා කතා කරලා තියෙනවා හැබැයි තමනුත් ඒ தත්වෙන් නේද ඉන්නේ කියලා Tamanට ඒක ආදේශ කරලා කල්පනා කරන්නට ඒතනත්තා යොමු වෙලා නැහැ. එහෙම නැති වෙනකොට ජීවත් වීමෙන් Taman මත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලාභ මදය, සත්කාර මදය ලාභය නිසා Tamanට ලැබෙන ලාභ සත්කාර නිසා Taman මදයටපත් වෙනවා. ලාභය එකක්, සත්කාරය එකක්. ලාභයයි කියලා කියන්නේ Taman කරන ව්‍යාපාරාදීන් Tamanට නොඑක් ආකාරයෙන් ඉපයීම් බහුල විදිහට ප්‍රතිලාභ ලැබෙනවා. ඒකෙනුත් මත් වෙනවා සත්කාරය කියලා කියන්නේ Tamanගේ ගුණයට හරි සීලයට හරි තමන්ගේ પરම්පරාවට හරි ජාතියට හරි කටහඬට හරි මොකකට හරි අනිත් අය ගරු බුහුමන් කරනවා උපකාර කරනවා. එහෙම උපකාර කරනකොට මට නම් බොහෝ සත්කාර සම්මාන ලැබෙනවා. මම නම් යන යන තන අනිත් අය ගරු කරනවා. මට වඳිනවා පුදනවා. මට බොහෝ පරිස්කාර ලැබෙනවා. ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට මේවා ඇති වෙන්නට පුළුවන්. එහෙම ඇති වෙච්ච ගමන්ම අනිත් අය හෙලා දකිනවා. Taman හුවා දක්වනවා. දැන් මෑත යුගයේ ඇතැම් භික්ෂූන් වහන්සේලාටත් එහෙම වුණා. ලාභ සත්කාර වලින් උන්මාදයටපත් වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරන ලාභ සත්කාර මහා භයානකයි. එයින් උමතු වුණොත් ඒ නුන්මත්තක වුණොත් ඒන් මදයටපත් වුණොත් එහෙම හරියට ආකාශයේ ඉගිල්ලෙන කුරුල්ලෙක් පක්ෂියෙක් මහා දැඩි සුළඟකට අහු වුණාම ඔහුගේ දකුණු පියාපත දකුණු පැත්තට යනවා වම් පියාපත වම් පැත්තට යනවා බෙල්ල තව පැත්තකට යනවා පා දෙක දෙපසට යනවා ඔහුට පාලනය කරගන්නට බැරුව ඒ ඒ කොටස් කැඩී බිඳී සුණු විසුණු වී ඔහු විනාශ වෙනවා අන්න ඒ වගේ භික්ෂුවට වුණත් ගිහියාට වුණත් ලාභ සත්කාර සමබරව පරිහරණය කරන්නට බැරි වුණොත් ඒන් උද්දාමයටපත් වුණොත් මත් වුණොත් උම්මත්තක වුණොත් ඒ තැනැත්තා මෙලවදීම පරිහානියටපත් වෙලා විනාශ වෙනවා කියලා. මෑත යුගයේ ඕනෑ තරම් අපට ගිහියන්ගෙන් පමණක් නෙවෙයි පැවිද්දන්ගෙන් උනත් ඕනෑ තරම් උදාහරණ තියෙනවා. ඒ ලාභ සත්කාර වලින් මත් වෙලා මම විතරයි දන්නේ මට විතරයි දැනෙන්නේ මම විතරයි සියල්ල කරන්නේ කියන මට්ටමට එනකොට මොන තරම් පරිහානියක් මිනිසුන්ට ඇති වෙනවද කියලා.